කියන්නේ ඉදිරිපත් කරගත්ත ශාස්ත්‍රමාලාව තමයි දුක්ඛ නිරෝධාරයේ පැත්තේ අවධානය සාරය අවධානය ගන්න බැරි මේ විදිහට සබ්ද විදක්ක ආදී වශයෙන් ඇතිවෙනා රූප විකාර සබ්ද විකාර ආදී වශයෙන් තියෙනා වූ විකාර විචාරය තෙල් ගන්න කියන්නේ මේ চৈতසිකයේ කලින් නැත්නම් නිරෝධාත්මයේ මේක කලින් පුරුක වශයෙන් අපි මේ පාරදී පස් කරගත්තේ සිතක්කේ කියනයි. ඊට කලින් අත්ත වශයෙන්ම සංහාවයි අපි ගත්ත සූත්‍රය තිබුණේ අපි ඒක ඉක්මවලා තමයි සංචේතනාව ගත්තේ සංචේතනාන් පස්සේ රූප රූප සංචේතන ඒකාට රූප සංහා ඒකාට රූප විතක්ක ඒකාට රූප විතක්ක මේ පිළිය. එහෙම නැත්නම් ශබ්ද ගත්තොත් ශබ්ද සංචේතන, ශබ්ද සංහා, ශබ්ද විතක්ක, ශබ්ද විචාර. මේකෙන් අපි සංචේතනාවට පස්සේ සංහාව කියන එක විශේෂයෙන් ඉදිරිපත් කරගත්තේ නෑ ධර්ම දේශනාවක් වෙනුවට. මොකද සෑම පුරුකෙකින්ම ඊට එහා තියෙන පුරුකෙක ඉඳලා දෙලින්ම සංහාව ඇති වෙන්නේ නැති අපි මතක් කරගෙනම යාවි. නමුත් අද නිරෝධ සත්‍යය නිමාවක් දකින්න පුළුවන් වෙලා හිතාගෙන ආරම්භ කරන මේ ධර්ම දේශනාවට විශේෂයෙන්ම භාවනාවට අනුතිවිතාත් සංස්ථාපනා කියලා විශේෂයක් නැති වුණත් වෙනවා දෙන්න පුළුවන්. නමුත් විග්‍රහය සඳහා මෙතන සංඥා විපංචේතනා සංහා විකාශ විකාර කියන හතරම අවුස්සලා ගත්තොත් මතකයට පහසු. ඉදිරිපත් කරගත්තොත් පහසු. ඉතින්දී මේ අන්තෝජටා බයිජටා වශයෙන් ඇතුළත ගැට පිටත ගැට වැටෙන මේ සංසාර චක්‍රය මේ විදදීමේදී සර්වඥ වහන්සේ ඉදිරිපත් කරගෙන තියෙන ක්‍රමය හරියට කටුවකින් අදුවක් ඇවිස්සහම ඒ කටුවකින් යන දානවා වගේ ඉතාමත් සූක්ෂම ක්‍රමවලට තමයි මේක මේ කටු යන දාන ක්‍රම ඉදිරිපත් කරලා තියෙන්නේ ඒකට පුළුවන් අපිට මේ සංකේතනාව, සංනාව, විපක්ඛ්‍යයක්, විකාරයක් කියන මේ හතර අරගත්තොත් සංකේතනා මේ චේතනා කියන කායිකතිකය යම් කිසි ආරම්භකට අනිත් කායිකතිකයන් නෝවන මෙහෙදී නායකත්වය දෙන්නේ සත්‍යයි කියන්නේ. පරිපන්තියේ තියෙන ප්‍රධාන රජය වගේ අනිත් රජයේ ඉඳගෙන අනිත් කියන්නේ කාරණාවට මෙහෙවන ගැතියක් අන්තික මෙහෙට දිවිච්චා. අනුපන්තික වගේ දේශ වඩු ආවාගේ මේ චේතනා වැඩ කරනවා. ඒ චේතනාව මේ විදිහට තෝරලා මෙහෙවලා යොමු කරගෙන අරමුණට තමයි මනසිකාර්ය හිත දෙන්නේ. ඒ දෙන්නේ දෙන ගියා වූ දෙන යන්නා වූ මනසිකාර්ය අරමුණට නැංවීම කියන එක්කේ පරිසමාප්තිය සිදු වෙනකොට විතක් වේ. සාහිත්‍ය ධර්මයන් අරමුණ දිහාට මෙහෙවීම, ගොනු කිරීම, යොමු කරවීම, එළවීම චේතනාවෙන් කරනවා. මේ චේතනාවෙන් දිනුවක් ලබා දුන්නා වූ වැඩි නැත්නම් දිනුවක් ලබා දුන්නා වූ අරමුණට යන පුළුවන් දිහාවට පිට මෙහෙවීම මනසිකාරයෙන් කරනවා. ඒකට ඉච්ච හමාරි සටහන් කරන්නේ කොහොමද? අරමුණට හිත නැංවීමෙන් ඔන්න ඒ රටේ තමයි. අන්න අරමුණට හිත නැංවීම කියන එක තමයි හිතක්. මේ විතක්කේ යම් එකක් විතක්ක කරා නම් අරමුණ යම් අරමුණට හිත නැංවුවා නම් ඒ අරමුණ ටිකක් පිළිමද ගැටයක් තියෙනවා. ඒක රස බලන ගැටයක් තියෙනවා. අතකාල බලන ගැටයක් තියෙනවා. ආන්නේ අතකාල බලන ගැටියේ ඒ විපස්සයත් එක්කම ක්‍රියාත්මක වෙනකොට මේක තමයි විචාරය කියන්නේ විමසවා බලන්න කියන්නේ. මේක නිසා සමාජ විමස නුවණ කියලා කියනවා. ඒ විමසන්නේ මොකද්ද විපස්සේ විසින් නංවන ලද අරමුණ අතගාලා බලන එක, ඒක රස බලන එක, ඒක පොඩක් ආස්තේ කරන බලන එක, ඉති නැදන බලන එක තමයි විචාරය කරන්නේ. විචාර චේතනා මානසිකාර විතක්ක විචාර කියන කයිතික ඒක චිත්තක්ෂණයක භාවනා චිත්ත වීදේ චිත්තක්ෂණයක චිත්ත වීදේ කියලා ගන්න දෙලෙසි චිත්තක්ෂණ වශයෙන් ක්‍රියාත්මක වෙන හැටි ඔය විදිහට පුළුවන් තරම් පරිච්ඡේද කරලා දක්වන්න ඕනේ. ඒ සාමාන්‍යයෙන් ආගාර ධර්ම විද්‍යාත්මක පැත්තෙන් බැලුවොත් කෙනෙක් කොහොමද වරදකට හෝ නිවර්දකට හෝ වෙනදේ අපි කියන මේ පුද්ගලයා ඉදිරි පිටට ඉදිරිපත් වෙනා වූ යම් හෝ අරමුණක් සූර්යයක්, සබ්දයක්, ගන්ධයක්, රසයක්, ස්පර්ශයක්, ධම්ම අරමයක්, ආරම්මණයක් ඒ මොකක් හරි ආවට පස්සේ ඒ පුද්ගලයා මේ සංචේතනාවට කලින් වේදනාවක් පිළිනවන්නේ. ඒ වේදනාව අනුව තමයි සංඥා ගන්නෙ. ඒ සංඥාව අනුව චේතනාව මෙහෙවෙයි. ඒක නිසා ඒ පුද්ගලයා විඳින වේදනාවත් එක්කම මේ දකින්න බාහිර කියන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම කියන අරමුණේ සලකුණු තැබීම මේ පුද්ගලයන් අතර අනිවාර්යෙන් සිදුවේ. සංඥා ගැනීම, අරමුණු කර ගැනීම, නිමිති කර ගැනීමක් සිදුවේ. මේ නිමිති කර ගැනීම සඳහා ඉදිරිපත් වෙන අරමුණ නිතරම සීවේ වෙනස් වෙමින් පවතින දෙයක්. ඒක සාමාන්‍ය සංසිද්ධියක්. නමුත් මේ වෙනස් වෙන දෙයක් මතක තබා ගන්න අමාරු නිසා වෙනස් වෙන දේ මත ගන්න සංඥාව නම් කවදාකවත් වෙනස් නොවන ආකාරයකට හිතේ තැන්පත්. ඒ නිසා අපි විත්ත හිතියක් පිළිබඳව මතකයේ ඇවිස්සුවොත් අපිට මේ මතකයේ හැමදාම ඒක ආකාරයි. එවිට සිද්ධිය සම්පූර්ණ වැඩ පිළිවෙල මතකයේ තියෙන්නේ අපි විස්තරම් සිත් ගන්නාසුළු යමක් එක දෘෂ්ටි කෝණයක් එක පැත්තක් එක්කෙනෙක් ඒක තමයි සිද්ධියක් අපි මතක තියාගන්නවා ඒක ආනියට මේ සමරාවකින් ගත්ත චිත්තෝපේ ආපතක් වාගේ ඒක එතන දිවහක් කර හොඳට හිතේ තැම්පත් කරලා තියෙනවා ඉතින් ගලේට කිව්වා වගේ තැම්පත් කරලා දුන්නා දිගේ පාරක් මතක් කළා වගේ සමහර මොලේ පිළිබඳ වෛද්‍යවරු මොලේට යම් විදුලි සංඥාවක් දුන්නා පස්සේ ඒ යටගේ මතකේ අලුත් කරන්න පුළුවන් ගැටයක් ලැබලා තියෙනවා. ඒත් ලැබලා තියෙනවා ඒ විදිහට විදු සංඥාව ලක්ෂවාරයක් දුන්න මතකේ තියෙන්නේ එකම රූපතලයක්. එකම දෙයක් ඒ විදිහට. සත්ත්ව බෝධි වාරයක් එක නැවත මතකයට නැණුවත් ඒ ගබඩා කරලා තියෙන සංඥාය වෙනසක් නෑ කියලා කියනවා. ඒක කියන්නේ සංඥාව නිත්‍ය සංඥාවක් විදිහටමයි සුභ සංඥාවක් විදිහටමයි සුඛ සංඥාවක් විදිහටමයි තමයි මතකේ තියෙන්නේ. නමුත් ඇත්තනම් ඒ සංඥාට අදාළ විදිහේ වෙනස් වෙන සුළුද විතරෝම වෙනස් වෙන සුළු වෙන බංගුර දෙයක්. නමුත් අපි සංඥාවට නඟපු මොහොතේ පටන්ම ඒක නිත්‍ය බාරපත්. මෙන්න මේ සංඥාව මත ඉඳගෙන තමයි අපි මේ සංස්කාර ඇත්තා. ඒකට සත්‍යම ධර්මයේ මත නෙවෙයි. සත්‍ය ධර්මේ නම් වහවහ වෙනස් වෙන සුළු දෙයක්. නමුත් අපි එයින් අපි ගත්ත සංඥා ටික අරගෙන තමයි මේකක් උඩට ගිහිලා පොලයක් කෙලලා සංඥාතික ඇඳලා ඉතින් පිටියන් අදිනවා ගණන් හදනවා සැලසුම් කරනවා මේ තේරම වෙන්නේ අවදාවත් විච්ඡ සිද්ධිය මත නෙවෙයි මොකද විච්ඡ සිද්ධියේ ඒ වගේ දේවල් කරන්න තරම් පමා වෙන එකක් නෙවෙයි ඒක අනිත්‍යයි දුකයි අනාත්මයි නමුත් ඒ මත මේ පිටක් ගැන හිත ගන්න සංඥාව නිත්‍යයි සුඛයි සුඛයි සුභයි ඒ මත ඕන තරම් පස්තරන්න පුළුවන් ඒ මත ඕන තරම් වගු කතහන් කියන්න පුළුවන් ඒ පරිච්ඡේද කරකර බලන්න පුළුවන්. අප කපා බලන්න පුළුවන්, විග්‍රහ කරකර බලන්න පුළුවන්. මොකද සංඥාව කියලා කියන්නේ අපේ හිතේ ඇති කරගත්ත නිත්‍ය භාවය පිළිබඳව, ආරම්මන භාවය පිළිබඳව හැඟීමක්. මෙන්න මේ ගත්ත සංඥා මත ඉඳගෙන තමයි ඔය ඊට පස්සේ සලකුණු දිගට යන්නේ. නැත්නම් චේතනා පහල කරන්නේ. ඒ සංඥාව මත නැත්නම් විත්‍ය වීදි අමතක වෙලා ගිහිල්ලා නමුත් අර ගත්ත සංඥා මත ඉඳගෙන ඉතින් විදතෝම සංස්කාර කරනවා. ඒක හැද ගන්නවා ඒක Tamanට ඕන විදිහට හදා ගන්නවා මෙහෙම වුණොත් හොඳයි එහෙම වුණොත් හොඳයි කියලා මෙන්න මෙවැනි සංස්කරණය කිරීමක් තමයි අර ප්‍රධාන වඩුව කරන්නේ නැත්නම් චේතනාව කරන්නේ ඒක නිසා චේතනාව බොහෝ දුරට ඇත්ත සිද්ධියෙන් වෙච්ච සිද්ධියේ තමයි වෙනස් නිත්‍ය සුඛ ගාමනාවට තමයි මේක ක්‍රියාත්මක වෙන්නේ ඒ චේතනාව පිළිබඳ හොඳට අර ආචාර විද්‍යාවට පැත්තෙන් බලන්න පුළුවන් එකම සිද්ධියකට දෙන්නේ සම්බන්ධ වෙලා දෙන්න කතා කරොත් දෙන්න දෙකක් යනවා. මේ දෙක දැකලා තියෙන්නේ මේ දෙන්න එක දැකලා තියෙන සංඥාව වෙනවා. ඒක තමයි අර අන්දිව හය දෙනෙකුට අර ඇටෙක්කට ගන්න දීලා ඉස්සර කාලේ හිටපු රජ කෙනෙක් ඒ හය දෙනා ලව කතා කරවල තියෙනවා. ඒ කතා කරගුවා මේ හය දෙනා කියලා තියෙන සම්පූර්ණ වෙනස් කොටස් හයක්. අලියට ගාවපු එක මිනිස්සයයිල කියලා අලියා කියලා කියන කොටසක් වගේ එකක්. ඉතින් මේ නට්ටක් තියෙනවා නට්ටාගේ පැතිරිච්ච මයිල් ටිකක් තියෙනවා. කනට ගාව මිනිස්සයා කිව්වා අලියා කියන්නේ කුල්ලක් වගේ දෙයක්. අකුලට ගාව මිනිස්සයයිල කිව්වා අලියා කියන්නේ ලංගිරියක් වගේ දෙයක්. නානාත්ම විදියට තනියම විස්තර කරේ මොකද්ද? ඔහුට ලැබෙන මේ සංඥා ටික ඔහු විස්තර කරගෙන ඉතින් ඊට පස්සේ මේ මනසට ඇති අන්ධයා නිසා කොයි වෙලාවෙ ඇහුවත් කොහොම කරත් පලිගලතු අතගාමිනියට වෙන්නේ අලියා ගැන කොස්සක් වගේ. හොඳලත ගාමිනියට පොල් ගහක් වගහක් වගේ එකක්. බලි මේ අබුලත ගාමිනියට වංගිදින් බෙර වෙනස් කරන්න. ඊට පස්සේ මේ මනුස්සයා කිව්වොත් එimhe අලියෙක් අඳින්න අලියෙක් හීලා කරන්න. ඒ මනුස්සයා අර කොස්ස ගන්න කොස්ස හීලා කියන තමයි කතාව මනුස්සයා. මේ විදිහට අර ඇත්තට මනුෂයාට දෙනවා කොච්චර නම් මේකේ සත්‍ය ස්වરૂපේ අතාගේ ඒ මනසට සොයලා බලලා අසා සාකල්යෙන් දැක ගන්න බෑ. අහු වෙනකොට අත ගාලා ඒකින් පස්සේ ඕන සල්ම කරා. ඒ වගේම අම්දෙක් එක දවසක් අරවලු මේ සාමාන්‍යයක් තියෙන මිනිස්සෙකින් යාළුකමට මේ කිරි කොහමද කියලා. ඊළඟට තෝල් කිරි කොකාවලු. කොකාවලු කියලා. ඊට අත නමලා පෙන්වලු කොකාගේ දෙල්ලේ දුර අත ගාලා කොහෙද කිරි බොනකොට උදුර පැටලෙනවා කියලා. ඉතින් මේ වගේ දෙයක් තමයි ඒ පුතග්ජනය හැම වෙලාවෙම කරන්නේ නමුත් පුතග්ජනයයි ගහනවා ඒ මිනිහා අන්ධයා මිනිහා මොඩයා මම නම් හරියට පිළිදැකලා තියෙනවා මම නම් හරියට කොටා දැකලා තියෙනවා මගේ නම් දුරකට නෑ කියලා අපි හිතන්නේ සුසර්වචනාද දෙන්නත් හදාන්නේ ඇත්ත ඇති හැටියට දැක්කම වෙච්ච හිතිය වෙච්ච හිතිය වශයෙන් මගේ මතක තියාගෙන හිටියානම් අවදාකත් උක වෙනස් කරන්න හිතන්නේ මොකද මේ සිද්ධිය වෙනස් කරන්න හිතන්න තරම් දෙයක් නෑ ඒක උනා ගියා ඒක බොහෝ සීක්‍රේ වෙනස් වෙනවා. නමුත් අපි හදන සැලසුම් වල අපි කොච්චර දෝ දකින්නවා ඒ සීක්‍රේ ගත්ත සංඥා ටික අරගෙන බැලුවොත් නම් අපිට ගොඩක් දේවල් කරන්න පුළුවන්, ගොඩක් සංවර්ධනය කරන්න පුළුවන්, ගොඩක් මේක පුනරුත්ථාපනය කරන්න පුළුවන්. නොකරන එක වැඩක් නෑ. අනිවාර්යයෙන්ම මගේ යුතුකම මේක තමයි කිය. අපි අර කබර ගෝයා, තල ගෝයා කරගෙන විශාල සැලසුම් හදනවා. ඒ නිසා මේ නිරෝධ පක්ෂේ බලනකොට සංස්කාර අපි චේතනාව කියන වචනේ චේතනාවයිටි ඒ කායනේ සයිතික සියල්ලටම සංස්කාර සම්බන්ධය කියලා කියනවා. සංස්කාර කියන යන තැනට එනකොටම දැකපු කෙනාට බලපු කෙනාට නම් තේින්නේ ආයෙ මේක හදන්න කල්පනා කරනවා මේක දෙවිසුවක් ලෝකේ. නමුත් නොහද හිතියොත් යන කාලෙට යන්න දුන්නොත් ඉතින් ඒකත් නිකන් මහා මොකද්ද වඩ පාඩුවක් වගේ. දරුවන් දාන්න නැතුව දරුවෝ හදන්න නැතුව හොඳ නැහැ. පිළියොද්ද පෑනකොට හැඳි ගෑවේ නැත්නම් කොට කැටි ගෑනවා. ඒ නිසා මේක හැඳි ගාලා හදන්න ඕනේ, දරුවෝ ගහලා සල්ලා හදන්න ඕනේ කියලා එන්නෝන යුතුයකම් කොටසක් මේ ආචාර විද්‍යාත්මක පැත්තෙන් අරගෙන අපි මේ දරුවෝ හැදින්න පෙරුවට දෙමව්පියන්ගේ නම් කවදාකවත් හැදින්නක් නැහැ. මොකද දෙමව්පියන්ගේ සූදුව තමයි දරුවෝ හදන මුවාවෙන් තමන්ගේ විදහාතු ලැජ්ජ බය නැතුව හැදෙන්නේ. එතන තමන්ගේ හැදින්න පැත්තක දාගන්න ඕනේ නම් දරුවන් හැදීමේ අද પરමාර්ථය ඉස්සරහින් තියාගන්න. ඒ නිසා අපි කවුරු හරි මොනවා හරි හදන්න යන හැම වෙලාවෙදිම අපි නැහැදිච්චවම තේරෙනවා. අපේ හැදිච්චකම විදිහේ මේ දේවල් ඇත්ත හැටියට ඇති හැටියට දැක්කනම් හදන්න යන්නේ නෑ කවදාකවත්. මේ බුද්ධි කල්පනා ඒ නිසා සංස්කාර සංස්කාර වශයෙන් අපි දැක ගන්න උත්සාහ කිරීම නිරෝධයේ ඉතාමත්ම පහසු අපි මේ විශාල බර අපි ඉන්න සමාජේ හදන්න ඕනේ ඒක සම්බ්‍යත්තගත කරන්න ඕනේ බයලජ්ජාත් තුළ දෙන්න ඕනේ කියන මූලික බර සම්පූර්ණ මට දෙන්න කියන්න පුළුවන් ඒක තේරියොත් කවදාකවත් මම හදේ මම හදනවා නම් මට ওই ලෝකයේ තියෙන සංස්කාර කුණිදාරණ වල තියෙන බෑ වගේ කියන්නේ නම් පුළුවන් කරන්නේ කියනවා ඒ කොහොමද Taman හැදිලා ඉවර වෙලා රහස් වෙලා අනුන්ට කියලා ඒ ආචාර විද්‍යාත්මක පැත්තෙන් හා රවචනාතුගේ ධර්මය හදාගෙන නැත්නම් ඒක ගැඹුරට යනකොට යනකොට ලෝක හැදීමේ වැඩ පිළිවෙලෙන් අපි ගොඩාක් නිදහසක් ලබනවා. නමුත් ඒක සමහරුන්ට තේරෙන්නේ පොර වෙනවා අංශ භාග වෙනවා වගේ කරා. මොකද ඒ තරම්ම බාහිර හැදීම ලොකු කරගෙන තියෙනවා ලොකු කරන් උත්සාහ කරනවා නැත්නම් විනෝදාංශ හොයනවා තමන්ගේ හැදීම තාත්වික දාගන්න මේ දෙක එකක් තමන් හදන මනුස්සයට අනුන් හදන වෙලාවක් නැහැ. අනුන් හදන මනුස්සයට තමන් හදන වෙලාවක් නැහැ. මේ දෙකම කරන්න පුළුවන් වෙනකොට තමයි අර හත් දුන්නේ කියන්නේ රහතන් වහන්සේගේ අරියයි කියලා කියන්නේ ඉන්දර පුළුවන් තමන් ගැනත් වග බලා ගන්න ගමන් අනුන්සත් වග බලා ගන්න. ඒක ඉස්ලාම ලෝකයේ ඇතිදී අපේ ගෞතම සීතල්යන් වහන්සේ. මෙපිට ඉන්නේ නැත්නම් සංස්කාර පිළිබඳ වැඩට නැති බලනකොට බණ කියන්නේ එපා. සර්වඥාන්ත බණ කියන්නේ එපා උනේ මේ තරම් අපි විනෝදාංග හොයාගෙන තියෙනවා අපි වැඩි දත්තකර ගාලා අනුන්ගේ දේවල් හදා. මේක තමයි සංස්කාර ස්කන්ධය කියලා කියන්නේ. මේ සංස්කාර ස්කන්ධයේදී අපි මේ අනුන් හදන්න හදනවා කියවට හදන්නේ අපි මත අපේ මතිමතාන්තර අපේ විද්‍යාව සුගම් පෝෂණය කිරීමක් පමණයි. ඒක නිසා සංස්කාර ස්කන්ධය නැත්නම් චේතන සංචේතන මනිකාරයට පස්සේ මේ නිරෝධ සත්‍යයේ සමුදය සත්‍යයේ කියන්නේ සංඥා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, එනිසා යම් කිසි කෙනෙක් හැරෙනකොට කායික වශයෙන්, වාචික වශයෙන්, මානසික වශයෙන් ඒක දිල හැරෙන්නේ කොයි පැත්තටද? මුක්ක් හරි සංඥාවක් සමනය කරගත්තා. විශේෂයෙන්ම නිකම්ම දෘෂ්ටි පිටලා නැති අත්හරින ඒක බොහෝමත් ප්‍රකටයි. නමුත් අදාළයි. මොකද ඒක අපිට ඉවර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි මොකද කොට ගන්න කියලාන්න බෑ වෙනවලු ඒක. නමුත් සංඥා දෘෂ්ටි ඇතුලේ තියෙන යම් වෙලාවක මේ අනුමතෙන් නම් බලන්න දෙපයි කියලා මම වැඳලා කියනවා කාටවත්. තමන් වශයෙන් බලන්න ඕනේ තමන් වශයෙන් අවබෝධ කළ යුතුයි මේ දේ වෙන්න ඕනේ කියන මේ චේතන පහළ වුණා නම් අනිවාර්යයෙන්ම මේකට යට කෘෂ්ණාවක් වෙනවා. අර මේකට සාමාන්‍යයෙන් ධාර්මික පැත්තෙන් පෙන්නනවා රහත් වුණාට පස්සේ හේතුණන් වහන්සේලාට මේ ධර්මයවත් රකින්න ඕනකමක් දෙන්නේ නැහැ. යම් කිසි කෙනෙක් එහෙම රහත් වෙලා පිටිපිටේ කඩපාඩම් කරනවා කොහොම ධාර්මික වැඩක් කරනකොට නැත්තම් බණ මතක තියාගන්න දෙන්නේ භාණ්ඩාගාරික කරියක් කියලා ඒක කියන්නේ. මේ ස්තෝමක් බලාගෙන ඉන්නේ කෙනා ඒ ස්තෝරේ බඩුකට දක්වන කැමැත්ත වගේ විකක්ක මගේ කියන හැඟීමක් ඒ පුද්ගලට එන්නේ නැහැ. මේක මගේ ධර්මයේ මේක අනිත් ධර්මයේ කියන හැඟීමක් නැහැ. මේ භාගාගාරික පරියක්. ඒ නිදිත කරන පරියක් සංඥාව තමයි. යෝති සාමාන්‍ය මේ වගේ ධර්ම දේශනාවකදී අපි දේශ සංකේතයක් අපි නැගින් හදිහට මේකටත් මානකත් නිම දේශ සංකේතයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම පුළුවන් තරම් ගන්න ඕන පුළුවන් තරම් ඉදිරි කරන්න ඕන කියන තමයි මේක තියෙන්නේ මේකට විශේෂයක් තියෙනවා කරගන්න නම් අපි දැනගන්න ඕනේ ප්‍රශ්නා පහළ වෙන්නේ මේ සංස්කාර සංදේ විනායි චේතනා නිසායි මේ ඇතුළේ ප්‍රශ්නාව තමයි මේ විපස්සිත විචාරයේ සාධක වෙන්නේ. අපි දීලාවත් මුතු කරලා ගන්න දෙපින්දක සූත්‍රයේදී යම් විපස්සේටි සම්පතක්. යම් ප්‍රපංචේටි අතෝන් දාන දුර්ගත් පංච සංඥා සංකාර සම්බාකරන්ති අතී අනාගත පච්චුප්පන්නේහි රූප සත්ත්ව විඤ්ඤායේහි රූපේ අර විදිහට රූපයක් දැකලා අපි ඒක පිළිබඳව ලෝභ හැඟීමක් ඇති කරගෙන ඒක දැක්කේ ඒක පිළිබඳව මේ අරමුණට හිත නැවත නැනිවා නම් අපිට ආශා කරන රූපය දැක ගැනීමට ඇහැ මෙහෙයවන්න නම් විකල්ප ඉදිරි අන්තපයිට යෝගනත ඊට පස්සේ ඒක දෙබන වෙනවා. අතනවා උදේට යන්නේ. අනේ මේ රූපමත ලංකර ගන්නත්නම් අනේ මේ රූපමත කාය රූප ගන්නත්නම් අනේ මේ රූපමත බලා ගන්නත්නම් අනේ මේ රූප දිවිලාමගේ ආන්දර රුචි වෙලා ගන්නත්නම් අපි වගේ අර දැක රූපේ පිළිබඳව ඒක දෙබන වෙනවා. ඒ දෙබන වෙන්නේ කොච්චර වෙනවද කියනවා නම් සතුන් දානම් පුරුෂ උපකල්පන සංකා සංගාතයි ඊළඟට ඇයි විතුරු රාශියට වැඩ දඩ. නැතයි විතුරු රාශිය විතුරු මේ පුද්ගලයා යට කරගෙන යනවා විචක්‍රමණය කරනවා. ඊට පස්සේ මේ මිනිහ ඇස් දෙක නිය කටක් කරගෙන බලන දේ වලට පත් වෙනවා. ඒ තරම්ම රූපේ මත්තර රූපයකට යනවා ඉතිපත් යටේනවා නම් ඊට පස්සේ මේ කතා ආවුලිය කල්පනා වැඩි තම ඒක දිගේ ඇදීගෙන යන ගතිය මේ මතක දුක තියෙක තමයි. මේ හා සමාන මෙතනදී අමුවේ හැදෙන්නේ සිද්ධාන රෝගය දලපුවාම ඒක පිළිබඳව තේරුණා පහල කරලා සිස්නා පහල කරලා විකක් වශයෙන් අපි ඒක අහු වෙන්නේ මේක අනිත් පැත්ත වගේ කිච්චේ එකක් නැත්නම් නිරෝධය පැත්ත කිච්චේ එකක් සත්වඥා දෝෂයේදී අල්ලතන් වහන්සේ සහ සත්වදේවිය අතර වෙන සාකච්ඡාවක් ගැන ඉදිරිපත් කරනවා එතනදී සත්වදේවිය අහන්නේ ස්වාමීන් වහන්සේ මෙරේ වූ අපි යටකරගෙන යන අපි විචිත්තමණය කරන මේ ප්‍රපංචයන් දුරු කිරීම සඳහා සම්‍යක් වීර්ය කරන සම්‍යක් ප්‍රධානය කරන බුද්ධලේ මනාකොට කරන ඔබ කොහොමද කරන්නේ මොකද්ද කළ යුත්තේ එතනදී අවර්තනන්දේ දෙන්න දෙන්න තියෙනවා ඒක අපිට ඔය භාවනා පැත්තට හෝ නිරෝධ සත්‍යයේ බොහොම ප්‍රායෝගිකව යොදා ගන්න පුළුවන් මේක කරපු විග්‍රහයේ හොඳ පැත්තවල ඒකදී පෙන්නලා දෙන තියෙන සර්වචන් වහන්සේ සාමාන්‍ය ලෝකයාට මේ සෝමනස්ස දෝමනස්ස උපේක්ෂා කියලා වේදනාරස තුනක් තියෙනවා. ඒ සෝමනස්සේ ගත්තොත් මේකට ලෝකයන් වාක් බහුල කිරීමට ප්‍රගුණ කිරීමට බොහොම වෙන්නේ ඒ සෝමනස්සේ ගත්තොත් මේක තියෙනවා තේරිකම්බ අතේරිකම්බ කියලා දෙකක්. සම්‍යක් ලෝකෙ විසින් පිළිගන්න හොඳයි. වාදනය කළ යුතු, සේවනය කළ යුතු සෝමනස්සයක් තියෙනවා. ඉතින් ඒ නිසාම මේකේ සේවනය කළ නොයුතු භාජනය කළ නොයුතු සෝමනස්සේ කෘතිය. ඉතින් භාවිතබ්බ තේරිතබ්බ අතේරිතබ්බ කියන දෙක විස්තර කරන්නේ යමක් සේවනය කිරීමෙන් කුසලයේ වැඩෙනවා නම් ඒක තේරිතබ්බයි. යමක් සේවනය කිරීමෙන් අකුසලයේ වැඩෙනවා නම් ඒක අතේරිතබ්බයි. අන්නේ කුසලය වැඩෙන පැත්තේ සෝමනස්සය වැඩෙනකොට ඒ සෝමනස්සේ වර්ග දෙකක් ඔන්න සංගතනාදීගේ ඒ සාමිනිස්කාඥානෙට වැඩේ. එක සෝමනස්යක් විතක්ක ਵਿਚාර සහිතයි අනිත් සෝමනස්ය විතක්ක ਵਿਚාර රහිතයි මේ සර්වඥාන්සේ පෙන්ලා දෙනවා යම් සෝමනස්යක් විතක්ක ਵਿਚාර රහිතද ඒක විතක්ක ਵਿਚාර සහිත සෝමනස්යට වැඩි ප්‍රණීත කරයි ඒක භජනය කරන්නේ අන්න ඒක භජනය කරනකොට ප්‍රපංච නැතරයි මේක සමථයත් විපස්සනාටත් මෑත කාලේ ඉතාමත්ම ප්‍රායෝගික විදිහට භාවනා ගුරුවරු දක්වලා තියෙනවා මම මතක් කරන්න කැමති මෙතෙන්දී මේ කියන විකක්ක විචාරගත මේ ආකාරයෙන් කායික කරමින් කරන භාවනාව කියන්නේ සම්මස්තාන භාවනාව. චතුසත්‍ය කම්මස්තාන භාවනාව කියලා කියනවා. හැබැයි මේ විකක්කයේ පිළිබඳව කිව්වා කතා කරන බව කරගත්තා ඒක කියනවා ව්‍යාපාද විහිංසා ගතේ ලෝභයට ගැටෙන ගැටෙන ද්වේෂයට ගැටෙන අවිහිංසාවට ගැටෙන මුත්‍යා විතක් තුනක් තියෙන විතක් දුරු කිරීමට මේ ඉදජානාවේ මේ සතිපට්ඨාන භාවනාව නිමිත්ත සමාධිය කියලා සමාධික දෙකක් වෙනවා. ඒ නිසා අපි මේ ගන්න හදන්නේ මේ මිත්‍යා විතර්ක දුරු කිරීම සඳහා ගන්න සතු සත්‍ය භාවනා ක්‍රමයට වැඩෙනකොට මෑත කාලේ දිනුනේ පිළි සතිපට්ඨාන භාවනාව ගන්නකොට ඒ සතු සත්‍ය සම්මස්ථාන භාවනාවට කෙටිනම තමයි කම්මස්ථාන භාවනාව. ඒ කම්මස්ථාන භාවනාවේදී මේ විකත් විචාර දෙක පාවිච්චි කිරීමේ ක්‍රමය මේ මෑත අවුරුදු 20 දී විතර ඉතාමත්ම ප්‍රකට වෙලා තියෙනවා. මේ නිසා ද භාවනා ක්‍රමය ඒක ආකාරයට කියන්න පුළුවන් විද්‍යාව තුලයි කියන්නේ. හරියට ඒ ක්‍රමේ දන්නවනම් පහදෙලියම ජීවරෙන් ජීවරට යන්න පුළුවන්. මේක යනකොට දෝ නැත්නම් අද අපි සාකච්ඡා කරන හදන මාතෘකාවේදී අතරමැදි අවස්ථාවක දෝ මෙන්න මේ අනිත් සමාජයේ පස්සලක් කරුණු දෙකක් තියෙනවා. අපි බලමු ඉස්සරහට වෙලා තිබුණොත් කොහොමද මේක වෙන්නේ කියලා. මේ ඒක ඉදිරිපත් වෙන්නට වෙන දෙයක් නෙකට කරන දෙයක්. කරන දේ නම් මේ විකක් විචාර සම්බන්ධ කරන භාවනා කරන එකයි. කරගෙන යනකොට යම් අවස්ථාවක යෝගාවචරයට මේ අනිත් සමාධියක් ඇති වෙන්න පුළුවන්. නමුත් අද අභාග්‍යයකට වගේ පුරක් මේ විපස්සනා භාවනාවේදී ඉක්මනින් ඉක්මනින් යන්න කැමතියත් පටන් ගන්නකොට මේ අනිත් සමාධිය වගේ අදහස්කින් ක්‍රියාත්මක වෙලා හිතගෙන කීලුම දේම දුරු කරමින් දුරු කරමින් යන භාවනාවක් ගැන කතා කරනවා. මේ අරමුණට හිත යොදන්නේ නැහැ. සමතහනක් ඉදිරිපත් කරගන්නේ නැහැ. සිතිවිල්ලක් කරනවා හිතවිල්ල බැහැර කරනවා. වේදනාවක් කරනවා වේදනාව බැහැර කරනවා. සබ්දයක් ඇහෙනවා සබ්ද මෙනෙහි කරලා බැහැර කරනවා. ඒකල නිමිති නොගෙන සිටීමේ කතා කරනකොට නම් බොහොම ප්‍රබුද්ධ ගැටයක් පේනවා. නමුත් කවදාකවත් ගමනක් පැකින්ද හම් වෙන්නේ මේ මම කතා කරන මේක කතා කරන කියන්නේ එක්කෙනෙක්වත් අවුරුදු 7-8 කරත් කවදාකවත් ප්‍රතික්‍රියාවක් නැහැ. ඒ මොකද ඉලක්ක මෙන්න මේ අපි විග්‍රහ කරන්න හදන මේ විතක්ක විචාර දෙක ඒක කියන පුදුම ප්‍රයෝගශීලී ප්‍රහේලිකාපූර්වක යෙදුම අන්නේ යෙදුම නොදන්න නිසා අරමුණක් කලම නොගෙනම එන්නේ මේ ප්‍රතික්ෂේප කිරීමේ භාවනාවක් වොන්න කරන්න පටන් ඒක හොඳයි එනකද අපිට දැනගන්න පුළුවන් එහෙම දේවල් කරලා වටවලල්ලේ කරගෙන කරගෙන කරකැවි අවුරුදු ගණන් ඉන්නේ ඇයි මේ බුදුහාමුදුරුවෝ පෙන්ලා දීලා තියෙන විදිහට මේ විතක්ක විචාර යොදාගෙන මේ කර්මස්ථාන භාවනා කෙරුව ඔය වැඩේ වෙන්නේ නැතුව ඉතයි. නමුත් දෙන්නේ නමුත් ප්‍රගතියක් අවශ්‍යයි. ඒ නිසා අපි බලමු ඒ විචක්ක විචාර දෙක සම්බන්ධ කරගෙන කර්මස්ථානයක් ඉදිරිපත් කරගෙන සමත වශයෙන් හෝ විදර්ශනා වශයෙන් කටයුතු කරන හැටි. අපි ආනාපාන සමත කර්මස්ථානයේ ගත්තොත් ආදී යෝගාවචරයට හඳුන්වලා දෙන්නේ ආනාපානය කියලා කියන්නේ ආස්වාද ප්‍රසවාස දෙක පිළිබඳව හිත පවත්වාගෙන යෑම. ඒ හිත පවත්වාගෙන යෑමේදී උඹට පැහැදිලිව ශ්‍රවණය කරන්න ඕනේ පැහැදිලිව හිතේ මතක තියාගන්න ඕනේ හිත යන්නේ සම්මුතිය අරමුණට නම් සම්මුතියට හොඳයි. ප්‍රත්‍යක්ෂ අරමුණට නම් සම්මුතිය අරමුණට නම් සම්මුතිය වර්ධනයක් වෙනවා. එහෙම නැතුව ප්‍රත්‍යක්ෂ කළ හැකි සංස්කාර කොටසකට හිත යනවා නම් ආනාපානය වුණත් පිළිතරයකට මේක සිද්ධ වෙනවා මුලින් ධර්ම විපස්සනාවට යන්න. එතකොට අපි දැනගන්න ඕනේ මොකක්ද ආනාපාන භාවනාව කියන්නේ ප්‍රඥප්තිය සම්මුතිය එහෙම නැත්නම් ඊට සාපේක්ෂව තියෙන සංස්කාර කොටස්. ආනාපාන හිත භාවනා සිදුවෙනකොට සුක්ෂම දැල්ල තමයි කාරකේ. අරමුණ වේ. මේ ආරම්භණය ඇවිල්ලා වදින්නේ සමියත්තා වූ සංවේදී භාවය. ඒ සංවේදී භාවය සමහරු දකින්න නාසිකාග්‍රේ සමහරු දකින්න තොල උඩ තව සමහරු නාසයේ ඇතුළු ගමන් මාර්ගයේ නැම්මත් දකින්න. තව සමහරු ඉදිරියට දකින්න. මේ කොයි එක හරි වේවා සම්මත ක්‍රමයේ හැටියට පොතේ සඳහන් වෙලා තියෙන්නේ උත්තරොත්තේ නාසිකාග්‍රේ කියන විදිහට තොල උඩ හෝ නාසිකාග්‍රේ. මේ තරකින් තැන්නත් දුරයක් නැහැ. ඒකේ තමයි ඇවිල්ලා අර හුලං ගෑල්ල හොඳතෝම හැපෙනවා වැඩෙනවා තියෙන්නේ. ඒ වඩිනකොට උණුසුම් ගති සිසිල් ගති කම්පන චංචල ආදී සංස්කාර කොටස් පාවා. දැන් භාවනා කරන යනකොට යම් කෙනෙකුගේ හිත දිගින් දිගටම දෙවේල යන්නේ මේ හේතු වෙනා වූ හුස්ම රැල්ල කියන ප්‍රශ්නක් කියන නැත්නම් සම්මුතියක නම් ඒ නැත්නම් මේ ඒකට නම් යොමු කරන්න ගුරු රැවටද කියලා කියන්නේ ඉතින් අදහස් වෙන්නේ ඒක කියලා සමත භාවනා යෙදේ. ඒක දෙක කියලා බලන්නේ ඇතුළේ නෝස්නේ පිටේ නෝස්නේ කොහොමද වෙන් කළ දැක ගන්න. හැපෙන තැන පිළිබඳව හොයන්න යන්නේ නැහැ. හැපීම නිසා ඇති වෙන විශේෂ දුර්ගති කම්පන චංචල ගති හොයන්න යන්නේ නැහැ. ඒක මගාරවන්නේ දුක්රැල්ල බලනවා. අන්නේ දුක්රැල්ල අනිත් දෙකෙන් මගාරවල වෙන්කොට දැනගැනීමේ පිටේ සඳහා විතක්කේ. මොකද විතක්ක කියන්නේ ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා අතර මෙනෙක. පිට වෙනකොට පිට වෙනවා අතර මෙනෙක. මේක තමයි අපි විතක්කේ කියන්නේ. අර මුලින්ම නැන්වීම කිසි වෙනකොටම නම් කිරීමක් කරනවා. ඒ නම් කිරීම මාර්ගයෙන් යන විතරකේ ශක්තිමත් කිරීමක් තමයි කරන්න අපි බලාපොරොත්තු වෙන්නේ. පිට ඇතුල් වෙනකොට පිට වෙනවා කියන දෙකේ අංගබන්ධ වෙන්නේ නැහැ. නන්නතර වෙන්නේ නැහැ. ඇතුල් වෙනකොට ඇතුල් වෙනවා. ඒක මේක පිට වෙනකොට පිට වෙනවා කියන. මෙන්න මේකට කියනවා විතක්. අර මොකට හිත නැංගීම කරනවා. එතකොටම ඉතින් වේලාවක් යනකොට යෝගාවචරයට ඇතිවීමේ අත්දැකීමත් එක්ක ඇතිවීම මෙනෙහි කරමින් මෙනෙහි කරමින් කටයුතු කරනකොට ඒවා සම්බන්ධ අත්දැකීම් පිටතර තමයි ඇතිවීම ඇතිවෙනවා කියලා මෙනෙහි කරනකොට ඒක වීම සාබන්න ගැතිය විචාරයක් නැතර සිද්ධ වෙනවා. මේ හිතවිල්ල දිගේ යනවද වේදනාව දිගේ යනවද නොකල්පනා කරනවද රහබ්බ දිගේ යනවද කියන එක තේරුම් බේරුම් කරගන්න විතරක් උනාට පස්සේ තමයි වෙන භාවනාතික නිෂ්පාදනය. එතකොට ඉතින් තේරුම් ගන්න පුළුවන් මේ විතක්කේ තමයි අරමුණ මෙනෙහි කිරීම විචාරය තමයි මේ බව මම දැන් හිත තියෙන ආනාපානයේ බව දැනගන්නේ. මේ මේ දෙක නැත්නම් විචක්ක විචාර දෙක සහතික කියලා සාහවුරු කරන්න දිගින් දිගට පවත්වීමක තමයි උපදෙස් දෙන්නේ ඒ නිසා ගිහාම අහන කමට අසුත්ත කරත කොහොමද බලන්නේ. මට ආස්වාද ප්‍රසවාසයට මේ කරන්න පුළුවන්. මේක ලඟ ගන්න පුළුවන්. හොඳයි. දෙන්න කළා අඳුරගන්න. කොච්චර වෙලා දුරවන්ද ආස්වාද ප්‍රසවාසයේ වෙන අරමුණ නැති ඉන්නේ. ආ මට වැලි තුන හතරක් ඉන්න පුළුවන්. නැත්නම් මට තප්පර තුන හතරක් ඉන්න පුළුවන්. නැත්නම් විනාඩි තුන හතරක් ඉන්න පුළුවන් කියලා කොහොම යෝගාවචරයක් කියනකොට භාගමින් විතරක් තේරෙනවා මෙයාගේ හිතේ අරමුණක් එක්ක මූලත මූලාව කොච්චර වෙලා හිටියද. වෙන විදිහට කියනවා විතක් විචාර දෙක අඛණ්ඩව කොච්චර වැඩ කරලා තියෙනවා. වෙන විදිහට කියනවා දෙන්නම එකතු කරලා හදන්නේ ආනාපාන අරමුණ මත විතක් විචාර දෙක පුළුවන් තරම් තහවුරු කරගන්න. මේක තෝර ගැනීමක් වශයෙන් තමයි කියන්නේ ආස්වාදයේ ඇතිවෙනා වූ විචාරයත් ප්‍රස්වාදයේ ඇතිවෙනා විචාරයත් මේක පහදවා ගන්නා කර්මතම මේකට ප්‍රේම කරන්නේ තියෙන්නේ. මේක අදාහගන්නේ තියෙන්නේ. ඉතින් මේක යෝගාවචරයට උසස් පෙළ පාඩම් පන්තියක් අභ්‍යාස පන්තියක් හදන්නේ මොකද? ඉතාමත්ම සූක්ෂම බලවගෙන කොට හැර මේ ආස්වාද අධ්‍යක්ෂ ප්‍රසවාස අධ්‍යක්ෂ දෙක කරන්න බෑ. ඒ නැත්නම් විශේෂයෙන්ම වචනයක නම් වල බෑ. නමුත් උත්සාහ කරනවා. කරනකොට කරනකොට සමාන විදිහට ආස්වාදයේ යනක පැටි කියලා එනක පැටි ආස්වාදයේ යනක තියෙනකමත් මොනවා හරි ලබු දැක්කම අන්න විචාරකට යුක්ත දැන් විශේෂණය. විමසා බැලීම විශේෂණය වෙලා. මේ විචාරයේ විශේෂණය වෙන්න අනිවාර්යම විතක්ක විශේෂණය වෙලා තියෙන්න ඕනද විතක්කම තියෙන කෙනා විචාර කරන්නේ. මේ විදිහට විතක්ක විචාර දෙක සාහවුරු වුණා නම් ඒ යෝගාවචරයට සද්දෙන්න බාධා, හිතෙන්න බාධා, වේදනාවලින් එන බාධා විෂයේ හිත ඉඳලාටගත්යක් එක්ක. හිතට විචාර වැඩ කරන්නේ නැත්නම් අරමුණ විදී සද්ද වේදනා හිතෙන්න බාධා වැඩි. හිතක් එනකොටම හිත දෙරේ. හිතට විචාර වැඩ කරනවා නම් අරමුණ බොහෝ වෙලා පවත් ගන්න පුළුවන් ගැතියක් එක්කම අනිකුත් අරමුණ විදී හිත අභීත භාවයට නොකළනාලටපත් වෙනවා. ඉතින් මේක දවසකින් හරියන්නේ නැවත නැවත නැවත නැවත කරනකොට යම් ප්‍රදේශයකට යම් ප්‍රමාණයකට විතක්ක ਵਿਚාර සහවුරුව ලැබුවද ලබන්න ලබන්න ලබන්න යෝගාවචරයට නීවරණයන්ගේ ප්‍රාරය නීවරණයන්ගේ විතික්‍රමය යටපත් කිරීම නැත්නම් අපි කියන්නේ ප්‍රපංච කිරීම නානාත් අරමුණු විදේ හිත දොඩමළු වෙන ගතිය එින් තෙන් තෙන් තෙන් අදින්න පටන් ගන්නවා මේ වෙන මොනවාක් අත්‍යතාවයේ මේ යොදන වීර්ය නිසා සතිය පිහිට වීම නිසා විතක්ක විකාරයාගේ අඛණ්ඩ ප්‍රවැත්ම නිසා. ඉස්සෙල්ලා කරන මේ අරමුණ තේන්නේ දුනාස්තේ තුළ අලුතෙන් විලක් තම්පත් කරන්න හදනවා වගේ කවදාකවත් එතන තිස්සක් වෙන ඊට පස්සේ තව තිස්සක් කරන හිතෙන්නේ නෑ වගේ. ඒක විතක්ක විකාරයකට සාහවුරු වුණා නම් මේ යෝගාවචරයාගේ අරමුණට හිත බැඳේ රැකියක් තියෙනවා. දැන් එහෙම දුරදල මේ යෝගාවචර පැයක් කහමාරක් විතර විහිින්නකොට අර විචක්ක විචාරදී තියෙන පුරුත බහුල භාවය නිසා. ඉතින් මොනම අරමුණක් නැති වෙලා ඉතින් හිත ආනාපානට යනවා ආනාපාන කියලා ඇතුළෙන් තියෙන මේක මතවන මේක බහුලීගත වෙනවා. බහුලීගත වෙච්චාම ඔක්කොම දුරට මේකට උත්තර කරනවාද කියනවනම් අරමුණත් එක්ක හිත කොච්චර පිටු කරලා සමීප කරලා උත්සන්න කරලා කර දෙනවද කියනවනම් මේ කටයුත්ත මතම හිතට උදාගෙද කිසිම මෙහෙවීමක් නැතුව විදේතම අරමුණ අල්ලගෙන ගතිය මතම යෝගාවචරයට අරමුණේ අන්තිම කියන තත්ත්වය දක්වම යනවා. ඕක ධර්මයේ ආය පොට්ටබ දාතිය එච්චර දෙයක් ගියත් ඒ යෝගාචරය තාම අර ගත්ත පුරුදම තින්දගෙන හෝ විතක්කේ විකාරේ නැත්නම් අරමුණේ ඇතුළේට තියෙන දකින්නේ නැත්නම් ඇතුළේට තියෙන මායාව සංඥාවලේසේ දකින්නේ විදේට ගත කරනකොට තමයි ඒකත් බලන්නේ පහළ වෙන්නේ. ඒත් නෑ ඒකත් විචාරය අතාරින්න. වෙන විදිහට කියනවා අරමුණු සූපත්තේම අතාරින්නේ නෑ. එතකොට තමයි මේ ප්‍රතිභාවෙන් නිකට හිත වැඩ ගැනීම කියන අර්ථනාවට වැඩේ. මේ අර්ථනාව කොහොමද අපි ඒකේ සඳහන් කරන්නේ? අවිතත්තං සංචාරං විවේකයන් පීතිකාම උපසම්පද්ද විහෙරති. ඒ දෙය අරමුණේ තමයි වෙන්නේ. අරමුණ කියන්නේ මෙතනයි ආනාපාන ප්‍රතිභාවෙන් නිකට. නවයන් මිතුනේ මේ නිමිති ඉන්නේ ඒ තන ඒ ධ්‍යාන හිරනවා. ඒ තන නැවත නැවතත් අරමුණට හිත නගින කුරුකට මේ ආනාපාන ප්‍රතිදාග බව නිමිත්ත බව දැනගන්නවා. මේ කටයුතු යෝගාවතරේ ආයත කරන්න දෙයක්. ඉතින් මේක තේරුම් අර කලින් කරපු බහුල භාවය නිසා. භාවිත කරපු නිසා භාවනා කරපු නිසා. ඉතින් කය සාමාර්ග දෙකම තින්න බුල සමාන පැතුම් හදලා තියෙනවා. මෙන්න මේ වෙලාවේදී තව තියෙනවා ධ්‍යානෙට ගන්න කවිතක්කන් සවිතාරන් විවේකයන් ප්‍රීතිසුඛන් ප්‍රථම ධානමක සම්පත්‍ය වේරති. ප්‍රථම ධානෙ කෙලක වාසය කර. මෙතනදී තියෙන සෝමනස්සය. මේ සෝමනස්සේ සංකප්පයි සංකාරය. එතන විතක්ක විචාර සහිතයි. මේ විතක්ක විචාරය මේ හිතුවට මතක තියාගන්න කරන දෙයක් නෙවෙයි වෙන දෙයක්. මෙතෙන් දිනවල් කරන්න පටන් අරගත්තොත් අනිවාර්යයෙන්ම සමාධිය කැඩෙනවා ධ්‍යානෙ වැඩ. නමුත් මේ යෝගාවචර දැනගන්න පුළුවන් නැත්නම් ධ්‍යාන පතෝ ධ්‍යානෙ පන්නපු කෙනාට දැනගන්න පුළුවන් මේ වෙලාවේ වැඩි වෙන්නේ කොහොමද? අර මෙතෙක් කළා පුරුදු කරගෙන පුරුද්ද අනුව විතක් විචාරකට වෙනවා. ඒ නිසා මේකට කියනවා භවිතක්ක භවිතාර භවණක්යක් පහළ වෙනවා. නමුත් මේක පැය එකමාර දෙකකින් මොකද මොකද වෙන්නේ? මේ ඉදී සිද්ධ වුණා විතක් විචාරය අල්ලින් ඉති කාලයක් වෙනවා. මේක දක්කමක් වඩපත් වෙන පටන් ගන්නවා මේ විතක් විචාර දෙක නිසා හරියට හිතන්න වාගේ චේතනාපූර්වකව කරන්න වාගේ මේ විතක්ක විචාර නන්නත්කාරාරමුණු විදිහට විදිහට ඉඳී තියෙනවා නීවරණ පිටු කරන්නේ ඉතින්. එතකොටයි යෝගාචර ප්‍රථම ඥානයේ දෙති අධ්‍යායයට ළඟින්ට ආදීනව සලකන්නේ මේ විතක්ක විචාර දෙක කරමින් තිබුණත් කරමින් තිබුණත් මේක නීවරණ වලට බරයි. ඒ නිසා මට විතක්ක විචාර දෙකෙන් තොර දෙති අධ්‍යායනයේ දේවා කියලා අධිකාරය. ඒ අධිකාරය කරන්නේ ප්‍රථම ධ්‍යාන පැය ගණන් ඉඳලා ආධිනව දැකයි. ඒකෙදි බලපෑම් කළා යම් වෙලාවකට හිත නැන්නේ විද්‍ය ධ්‍යානයේට අන්න යෝගාවචරයට කරන්නේ නැති, කෙරෙන්නේ නැති විතක්ක විචාර දෙකම රහිත ප්‍රීතියට ඒ ප්‍රීතිය ප්‍රථම ධ්‍යාන ප්‍රථම ධ්‍යානයේ ප්‍රීතියදී බොහෝම බලවත්. ඒ නැත්නම් අවිතක්ක අවිචාර භෝමනස්සේ කියන විද්‍ය ධ්‍යානයේ බොහොම ප්‍රීතියි. ඒ විදිහට කියන්නේ විතක්ක ਵਿਚාර දෙක නැතුව සමාධියක් ලබන්නත් විතක්ක ਵਿਚාර දෙක තියෙන තාක්කල් සමාධිය රසයක් ලබන්නත් බෑ ඒ ගම්කා නැතුවත් බැරි ඇතුවත් බැරි යකෙක් වා ඉදිරියෙකට මේ ධර්මයේ අල්ලබදා ගන්න වැඩි කම නිසා අදෝ මේක ප්‍රයෝජනේ කලකලා විතක්ක ਵਿਚාර පාවිච්චි කිරීමත් අවශ්‍ය වෙලාව යොදනාට පස්සේ ඒක අත්හැර ගැනීමක් කියන එක ඉතාලම අමාරුද? ඉතාලම තේරුම් ගන්න අමාරු. ඒක හරියට කරත් හරක දෙන්නකොට හරකා යන්නේ නැත්නම් අදින් නැත්නම් උඹ තමයි ඕනේ. ඒක දෙන්න ගන්න ඕනේ. අන්න හර පාන කරනවා. කරත් අදින්න නම් අර තලන් යන්න නරකයි. ඒකකොට හර කරත් එළවන එක හරකා. කරත් එළවන හරකනේ කරත් එළවන කරත් කාය. ඌ දැනගන්න ඕනේ මෙන්න මේක වෙලාවෙ හරකා විතර කරගන්න ගන්න. මේක හර පුරුදු කරගන්න ඕනේ තලන්න ඕනේ ගහන්න ඕනේ අnder බාණ්ඩවල ණය කරලා කොහොමද ගෙනියන්නේ. නමුත් ඊට පස්සේ සීතර වෙලා බර අදිනවනම් කර දෙනවනම් මොහොතින්වත් උඩ ගහන්න පුළුවන්. ආන්නේ වගේ තමයි අරමුණේ හිත පිහිටන්නේ නැත්තම් මෙනෙහි කරමින් මෙනෙහි කරමින් විකක් විතර පුහුණු කරමින් පුහුණු කරමින් අරමුණ හිත පංගනවා. දැන් ඊට පස්සේ ඒක නැදි. පැයක් විතර ඉන්න බංගනවා. එකමාරක් ඉන්න බංගනවා. ආදි වශයෙන් හිතත් විතර පුරුද්දට යන ධර්මයට යන්නයි. ගියාට පස්සේ තමයි අර මේ ඉතාම සිං තත්ත්වයට අපිට ය아가න්න පුළුවන් වෙන අර විචක්ක විචාර දෙක හැරමිත්තර කරගන්න. අත්තරක් කරගන්න. නැගි. නැගි වුණා පස්සේ අරමුණ සම්පූර්ණ ගෙවිලා යනවා වගේ. නැත්නම් අරමුණේ තියෙන රෝග අපිට ගෙවි ගියාට පස්සේ අන්න විචක්ක විචාර දෙක ආවේ. පද වෙලා ඔන්න ධ්‍යානයක් උපදවන. ප්‍රථම අධ්‍යාන. නමුත් මේ විචක්ක විචාර දෙක ඒ ධ්‍යානෙදී ආය කලබලයක් කරදරයක් වත්පත්. එතකොට මේ විතක්ක විචාර මෙතෙන් එනකන් උදව් කරා වූ මේ විතක්ක විචාර දෙක නැති විද්‍යාත්යයට සමවදිනකොට තමයි මේ ප්‍රීතිය පාවෙන්නේ. මේ ක්‍රම ඒ කාලෙක නිදුන විතක්ක. ඒ නිසා විතක්ක විචාර දෙක හරියට මේ යෙදවීමේ ක්‍රමයෙන් තමයි මේ මෙනෙහි කිරීමේ ක්‍රමය කියලා කියන්නේ. හරිය බයයි තමයි මේකට. ඒක මොකද මේක ඇත්ත බය වෙන කාරණාවක් තියෙනවද? විතක්ක ਵਿਚාරේ අවශ්‍ය නැති පාවිච්චි කරන්න ඕන වැඩි විදිහට තමයි අයින් කරන්න බෑ. සමහර මේක දන්නේ නැති නිසා අනවශ්‍ය විලාදවල පාවිච්චි කරනවා අවශ්‍ය වෙලාවට මේක විසි කරනවා නම් ඇත්ත ඒකම පිට සමගරයක් තමයි. අපි දැන් ඉගෙන ගන්න ඕනේ කොහොමද අවශ්‍ය වෙලාවට පාවිච්චි කරන්නේ කොහොමද අනවශ්‍ය වෙලාවට අයින් කරන්නේ. අපි ඉතින් ඊයගේම අරගෙන ගන්නවා එනසම් ආනාපානිය අර සුදු සිතිවිලි ගැටි හෝ ඇතන තැන තියෙනවා විරෝ සංස්කාර අනුවල පිට දානවා. මේකේ වඩා ගොරෝසුට අවු වෙන දෙයක් නෑ කියලා. නමුත් දෙකම දෙකටම ඒකාකාරව යොදන්න පුළුවන්. ඉන්දියට හැකීමද යොදනකොට ඉරුවර මතක් කරන දෙනවා උදරයටම හිත යොදන්න. යොදලා හොඳට බලන්න වෙන ප්‍රකට අරමුණක් නෑ. දැන් මේ උදරේ පෙන්වෙන හැටේ පමණයි විශේෂයෙන්ම ආනාපානප්පගේ ප්‍රකටන උදරේ පෙන්වෙන හැටේ හිත යොදලා. යොදලා ඒකට හිත ගියා බව දන්නවනම් දැන් හිතේ ප්‍රශ්න කරන්න ඕනේ මොකද්ද පින්දීමේ හැකීමේ ගැටේ වෙනස. සිංහල ඇතිවීමට හිත යනවා කියන්නේ විතක්. නමුත් ඒක වෙනකොට හඳුනා ගන්න තරමටම පින්ත දැක්මෙන්ද නම් ඉතාලිය හඳුනනකොට වැඩ කරනවා. වැඩ කරනකොට කරනකොට තියෙන පින්දීම කියන්නේ ඉදිරි ගමන ඇතිවීම කියන්නේ පසුපස කරනවා. පින්දීම කියන්නේ ආතතිය වැඩි වීම, ඇතිවීම කියන්නේ ආතතිය දහස. පින්දීම කියන්නේ දස දිශාවට බැලීමක් කියන්නේ පින්දීමක් හැකීමක් කියලා කියන්නේ උලංග යනවා වගේ හැකී යමක් ආදී විදිහට මේ දෙක විකත් උදාර දෙක කොච්චර යොදන්න පුළුවන්ද කියනවනම් ආත්පතින්ම එකිනෙකට විරුද්ධ ක්‍රියාවලිය දෙකක් විතර පිළිගන්න ගැටීම දැක්කා. මේ ආත්පතින්ම විරුද්ධ මේ ක්‍රියාවලිය දෙකට මුලත් රාශියක් තියෙනවා. කම්පනයක් විතර දෙන්න පුළුවන්, සංකලයක් විතර දෙන්න පුළුවන්, ඉදිරිපත් ඉහළ පහළ දස දිශාවට දස දිශාවට ඇතුළේ දොරක් කරනවා වෙනවා ආදී වශයෙන් විවිධ ආකාර තියෙනවා. මේ සෑම ආකාරයකදීම ඉන්දියෙන් හැදෙන වේක. නැත්නම් ආස්වාදයෙන් ප්‍රසවාදයෙන් වෙන් කරලා ඉන්නේ විචක්ක විචාරදික උත්පදීම ක්‍රියාවක් නගන්න ඕනේ. කොච්චර දිනවලාවකට තුනක් තියෙනවා වගේ. මම ඊයේ භාවන හරියයි කියලා අද මේක නොකර බෑ. අදත් අලුතෙන්ම කරන්න ඕනේ. ආන්නේ විදිහට විචක්ක විචාරදික යොදාගෙන යනකොට විශේෂයෙන්ම ටික අපුරුදු යෝගාචරයන්ට වරක් දෙකක් විතර වගේ මේ පින්දීමේ හැකෙන්නේ දෙකක් අහුවෙනවා. ආධුනික යෝගාවචරයන් නම් ගොඩක් වෙලා හොයන. අහුවෙගෙන අහුවෙගෙන යනකොට මොකද වෙන්නේ ටිකක් වෙලා යනකොට අර සිංහීම සහ හැසිරීම දෙක අතර තියෙන වෙනස අතර මායිම දුරු වෙන්න පටන් ගන්නවා නැත්නම් දෙක අතර නිසා දෙයක් කරගන්නවා. මේ වේගෙන යනකොට යනකොට යනකොට යෝගාවචරය මෙහි කිරීමේ යන්ත්‍රය ඒ ආකාරයෙන් හැසිරිය යුතුද මෙතනදී මේ විවිධ මහත්ය ක්‍රමයේදී මතක් කරන්නේ තමයි තේරෙනවා නම් මේ නිවීම නැත්නම් මේ නොපෙනී යාම නිසා හිත කුසීත භාවයටපත් වෙලා හිත සීතල වෙලා දීන භාවයටපත් වෙලා සංගණී ගන්න මත්තම තේරෙන්නේ. මට දරා බාරුනේ ඒ වැඩේ ඉවරයි. ඒ නිසා මම ටිකක් දීයේ ගන්න. මෙහි කරන්න අරමුණක් නැහැ දැන්. මොකද සින්දින හැටිම තේරෙන්නේ. එහෙනම් තමයි යෝග අවශ්‍ය කියන්නේ. නමුත් වෙලා තියෙන්නේ සින්දින හැටිම දෙක අතර වෙනස නැතිව. ආ මේ බව වෙනවනම් මතක් කරනවා ඒ වාගේ අල්ලගත් අරමුණ දිගේ මෙහිට යන ගමන් අරමුණ තුනී වෙන ගතියකට නිවෙන ගතියකට එනවා නම් මෙලේ කිරීම වැඩි කරන්නේ. එක පිළිමක් තුන් අතර සැලක් මේ කරන්නේ. හැක හැකීමක් තුන් අතර සැලක් මේ කරන්නේ. කරනකොට කරනකොට අරමුණ ප්‍රමාණයෙන් කියන්නේ යනවා නැත්නම් දෙක අතර වෙනස්කම් අඩු වෙන යනකොට මෙලේ කරන හිත සත්‍ය වෙනවා සත්‍ය සමාධිය වැඩි. ඒකට යෝගාවචරය අරිටත් වඩා විමසන ඕනේ බලනවා ඇත්තටම දැන් අරමුණ නැතිලාද යන්නේ නැත්නම් අරමුණේ වෙනස නැතිලා ඉන්දියා කියන මාත්‍ර වෙනස නැතිලා යනවාද කියන කොහොමද නිරීක්ෂණය කරනකොට උනන්දුවෙන් බලන්න බලන්න රිද්ම ගැනීම අතර නම් නැදියාවක් බඩ කොටස ඇඟෙන් වෙන වෙලාවක් උනන්දු පස්සලා නැහැ වැඩ ඔක්කොම යනවා නමුත් Taman අර පිළිමින් හැසිරෙන රේසල්ලා මෙතෙක් එන්න දේවල් නැති වෙන නිසා කම්මැලි පිට කම්මැලිට පේන කියන්න පුළුවන් වගේ තේනයක් තියෙනවා දැන් තේන්නේ නැතිව නතර වෙලා ඉඳලා වැඩ බලන්න. ඒක නොවෙන්නේ තමයි වේගෙන් ඉවසන. මෙන්න කරලා. මෙහි කරමින් කරමින් බලවත් යෝගාචර වෙනවා මේ සිංහේ මේ වැඩ පිළිවෙල දෙක අතර වෙනස අඩු වෙන වැඩ පිළිවෙල දිග සිටේ. ඒක පොදු ප්‍රබුද්ධයි. ඒකලා වගේ ඒ විදිහේ එක කන්නේ නැහැ දැන් තමයි දන්නවා. එන ඉනි වෙනවා නමුත් මම උනන්දුවෙන් බලනවා කියලා යනකොට එක තැනක තේනවා මොනම තාලකින්වත් ඉන්නේ නැති ඉන්න දෙක වෙනසක් අල්ලන්න බෑ. හැබැයි බලාගෙන ඉන්න හිත හොඳතෝම සත්‍යය. හොඳතෝම භාවනාවේ උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ නිසා මේ වෙනස සම්පූර්ණ එකිනෙක හා මුස්ත වෙන වෙලාව නැත්නම් බින්දින හැපිගෙන එකම ක්‍රියාවක් බවට පත් වෙන වෙලාව යෝගාවචරය දවල් නිදීට දැක්කා. මේකට කියනවා ප්‍රඥප්තියේ හැලිය. සතරහසා ආකාර ජීදීයම් ඉතින් එලා මේක සිද්ධ වුණේ අඳුරේ. නිදි කියලා කියලා. මේකට එනකොට හිත හැංගිලා. දැන් එහෙම. දැන් ඒකට හොඳට ඕවලෑස්ති මේක තමයි මට හැමදාම කරන්නේ මම දෙන්න ගාලා කරලා යනවා. අදම මල්ල ගන්නවා කියලා වැඩි විනා වේගයෙන් මෙහෙ කරමින් මෙහෙ කරමින් ඉන්නකොට අනු පිළිම හැකිලිම දෙක අතර වෙනස නැති වෙනවා. අර නිමිති නැති වෙනවා. අපි මෙතෙක් කල ධර්මෝදයා බලන්න පුරුදුලා ඇති සංඥා ගනිමි. සතරම් සබා ගනිමි. දැන් සතරම් ජීවනාට පස්සේ මෙනෙහි කිරීමේ අන්තරය පද මෙනෙහි කිරීමේ අන්තරය කොන්ද මෙනෙහි කිරීමේ අන්තරය අවලංගුව ඉතින් උනේ මේක අඳුරේ ඉතින් උනේ මේක කොන්දේ ගන්න එක පාට උහිලෙන් නැගිටලා වගේ නැගිටින කොටයි ගන්න. නමුත් දැන් මේක හොඳට කරන්න නම් මේ විතක්ක ਵਿਚාර දෙක අවසාන මොහොත දක්වා ක්‍රියාත්මක කරන්න. හැබැයි දැනගන්න යම් වෙලාවක විතක්ක ਵਿਚාර දෙක අවලංගුයි. යම් වෙලාවක මේක නිර්වාණය. නිෂේධ වෙයි. චෝර වෙලා යනවා. සීන වෙලා යනවා. මුන්න මේක විතරක් අඳුරන්තරාය වෙන්නේ. මේක හොඳටම ප්‍රකටව ප්‍රසිද්ධ වේ. දවල්වලදී දැක ගන්න පුළුවන් නම් ඒ යෝගාසන තුන දැන් මෙනේ කරත් අල්ලන්නේ නැහැ. හරියට රබර් බෝලකින් ගලකට දමලා ගැහුවා වගේ මෙනේ නීර පොළාපයි. මෙන්න මේක දවල්වලදී නොදැකෙන තාකල් යෝගාවචරය මුන්න වෙනේ පොත් ගන්නවා මේ විපස්සනා. අරමුණ නීරස වෙනවා. මහා ලෝකෙ එපා වෙනවා, පාළි වෙනවා, කැමැත්ත ප්‍රාණ නින්දත් එපා වෙනවා, දකින් දකින්ගේ නිර්වාණ වෙන ගැටයක් ගන්න පටන් ගන්නවා. ඉතින් අමාරු දෙයකට ගන්න. ඒකකට මොනම දෙයක් රැකයක් නැතිලා. නමුත් මේ මේ විඤ්ඤාණය මේකයි කියන දැනුමේ විතක්ක විචාර දෙකේ වරට ඉතාමත්ම ක්‍රියාත්මක වෙලා පස්සේ විතක්ක විචාරයකට හැලෙන වෙලාවක් එකක් අර්ථයේ හැදෙනකොට ඒගොල්ලේ වටපිට කත්ත දින හැව යම් කිසි ප්‍රවර්තනවත්වට ආර්ථික කාර්යයක් නෙමෙයි හැම හලන. උදාහරණ තව හලක් මතුවලා. ඒකත් එනකොට හරි සතුටේ පරණ හැවදී අලුත් වෙනකොට ඔය අලුත් එකකට ඔච්චරම තමයි. ඕකත් හැම වශයෙන් හැලුවට පස්සේ නම් ඒ සයිඩ්ඩක් දෙනස් ටිකක් වගේ නම් කිසිම ප්‍රියක් නැහැ. ඒ නිසා විපස්සනා විකාරය බොහෝම හොඳට වැඩ කරනවා. වැඩ කළා හැල හලනවා වගේ හැරෙයි. අන්නේ හැව හලන වෙලාව නොදකී යුක්ත නොදකී යුක්ත හොඳ දවල් විදිහට දැලියෙත්තා. එනකොට පස්සේ තමයි දැන් විපස්සන සාධකයෙන් තොරව අරමුණට හිත ඉදිරිපත් වෙන ඇලිලා හිතේ ගැටියක් තියෙනවා නම් ආය විතක්ක විචාර දෙක පිටපත් හොරවලා යන්න එපා. යන්න අවශ්‍ය නැහැ. ඒ මොකද විතක්ක විචාරයෙන් වෙන්න ඕන කටයුතු වෙලා දැන් අරමුණට හිත දඟලලා. ඒ විලාවේ තියෙන්නේ අවදි භාවයේ විස්තර අරමුණ දිහා බලන ඉන්නවා දැන් මේ තියෙන අනිමිත්ත දෝෂය. අරමුණ තියෙනවා නම් සුවා ගන්න. උපපිතක ගානදී පොතේ මහන්සේ මතක් කරන ආනාපානසති මේ වැඩේ වෙන නිසා දැනකදී තමයි සැලිය අතරමං වුණා, මොහොතක අතරමං වුණා, කාන්තාවක අතරමං වුණා වගේ වෙන නිසා මුළු වෙලාවේදී අරමුණ පේන වෙලාවේදී හොඳතෝම කලකම ගන්නේ. අරගෙන උත්තරකටව ගත්තා. කලකුණු විකක් ඒක ආරවටෙන් පවත්තුනේ. ඉතින් නැති වෙන හැටි හොඳතෝම දවල් විදිහ දැක්කම තමයි තේරෙන්න පටන් ගන්න දැන් භාවනා අදින්තේ. මේක නොදක්කන අපර නුන බය වෙනවා කම්මැලි වෙනවා එපා වෙනවා තියාගන්න බැරි තත්යකට පත් වෙනවා ඒ නිසා මේ විතක්ක විකාර දෙක ධර්මස්තනසලකදී පාවිච්චි කරේ උපකරණයක් ඒ උපකරණේ පාවිච්චි කරන කෙනෙක් උපකරණේ හොඳ තෝරන නෝටි කිලි කරා දැලිකුවට වෙන්නේ ඒක පොරොවට වෙන්නේ ඒක අදිට පයින් මන්ට දෙකට වෙන්නේ ඒක අන්තිම ඉවර කෙලවරට ගියාට පස්සේ හිත විචිතරේ නැත්තම් හොඳට කවදාහත් විචිතීමේ කරමින් ඩයග්‍රෑම් ගන්නවා මේක මම උදේට මෙයන්ට උදව් කරපු විතරේ. ඒක මේක බදාගෙන මම එහා පැත්තට පයින් ගියොත් ඒ කවදාකවත් සුදුදෙන දේ කරන්නේ නැහැ තමයි. දැන් කොයි උපකරණ වුණත් ඉදබන්දමක් වුණත් හොඳේට නැහැ. ක්‍රියාත්මක නම් ඉදබන්දම සිත්තුලා විනාශ වෙනවා. අපි කියොත් මේ ඉදබන්දම මට උදව් වුණේ ඒක නිසා ඉදබන්දම කියාගන්නවා කියලා එතන මාළුක නැහැ. ඉතින් භාවනාවේ තමයි වැටෙනවා උපත් උචාරකපත් තුලක් සිත්තුලා විනාශ වෙනවා. නමුත් විනාශ වුණාට ආයෙ අරමුණට හිත බැඳලා. මෙන්න මේ தත්ත්වයේ ගොඩක් යෝගාවතේ. එකක් නෙවෙයි ඔක්කොම. දෙන්නේ තෝරන හරියට කලබල. ආයෙත් බුම්බලා හොල්ලා හරි බලන්න. ඒ නැත්නම් ආනාපානෙ මේ වැඩේ වෙනකොට බුම්බලා හොල්ලා. බුම්බලා හැදිලා ආනාපානෙ මේක වෙනවා ආනාපානෙ කරලා බලන්න. නැත්නම් බුද්ධානුසුති කරලා බලන්න. ඒක කිදුව බයක් තියෙන මේ සංඥාව නැති. තමන්ගේ අර සත්‍ය දිට්ඨි තොරපත් හොල්ලන්නේ එන්නුම් කරා. සීමාව නැතිලා යනවා. ඒක තමයි මේ බයි. මේක සිද්ධ වෙන්නේ ඒ විකත ਵਿਚාරයක් පතරනවා. මේක මොනතරම් දුන්නේ මොකද? සත්පුරුෂයා රූපේදී යම් වෙලාවක අපි අරමුණ බඳ තබා ගැනීමට විකත් විචාර පාවිච්චි කළ එතනදී සෝමනස්යක් පහළ වෙනවා මේක භාවිතද සෝමනස්යක්. ඒක පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. හොඳයි භාවනාවේ ලැබෙන සෝමනස්ය. නමුත් ඊටත් වැඩිය හොඳ සෝමනස්ය තමයි විකත් විචාර දෙකෙන් තොරව ලැබෙන සෝමනස්ය. මෙලේ කිරීමෙන් තොරව අරමුණේ බැඳී ගැනීම දැනෙන දෝමනස්ය එනසම් අරමුණ මුන්දතෝම දෙවිලා. මුන්දතෝ තීන්දුවාදී බැලන් ඉඳලා බලන්න පුළුවන් ලැබෙන දෝමනස්ය ආයතනයේ බොහෝමත් නිදිරි. බොහෝමත් ගැළරි. බොහෝමත් සංසාරේ අධ්‍යය කරගන්න පරාසෙයි. මෙන්න මේ පිට විපස්සනා වැටෙන විපස්සනාට හිත වැටෙන කලින් සිදුවී යුතුයි. ඒ නිසා සමාහලත් දෙනවා මේකට විපස්සනා ප්‍රථම ධ්‍යානයක. මේ හිතේ සම්මතයි. ඊට පස්සේ තමයි ආයතන කර්ම තේරුම් මුලින්ම තේරුම් ගන්න එක වගේ කලකොල නැහැ. බොහෝම සීතස්තාවයක කරතර ගුරු ගුරු ගුණා වගේ මේ බොහෝම කරතර කරතර ගැටයක්. ඊට පස්සේ ආයෙත් පටන් ගන්න පුළුවන් ඒක දැනීම වශයෙන් හෝ නැත්නම් ඉන්දිය හැටි වශයෙන්. එහෙම කරන්න පටන් ගත්තට පස්සේ උද්ද පැත්තට ගත්තම අත බල සෝමනස්ස ගෙනත් දෙනවා අත බල සතිය ගෙනත් දෙනවා අත බල අර පොප්පක් එකේ දාන රාශිය ගෙනත් දෙනවා හරි කඩින්නේ කඩින්නේ කන්නට පස්සේ මේකදී ආවුනොත් අය ඉතින් මේකදී ආයෙත් පැත්තේ කාර්ය පාවිච්චි කරන්න වෙනවා දැන් හරි හොඳ එකකට පිටිපස්සට කරන්න පටන් ගන්නවා මායා ත්‍රිවිධ සෝමනස්ස ආලෝක ප්‍රභාස්වර ගති විශේෂ රාශිය ගැන දර මතක් ගන්න දැන් ආය මේ දිවි වල කෑවෝ ආය වැඩ. ඒ නිසා මෙතෙන් ආය විකක් විකාරය පාවිච්චි කරන අරමුණ බේරගන්න ඒක ආයතර විකක් විකාරය කියන එක තමයි. දැන් වේදනා කරන්නේ කොහරද? උපේක්ෂා විසෝ. ඒ උපේක්ෂාව යනකොට අන්තිම වෙනකොට මෙනි කරන්නේ අරමුණ යාන්තම් ඒක වශයෙන් පවත්තුනේ ඉදිරියට යන බොහෝම ලොකු සත්‍යතාවක් වගේ වැඩේ. හරි පාළුදී යුතුයි. කිසිම දෙයක රසයක් නැහැ භාවනාවෙන් තොර. අන්තිමට තේනවා මෙනෙහි නොකර. එන්නේ විදිහේ වල. සාධ්‍ය ඇන්නේ අරියා. ඒ කරන්නේ දැනිය. අරවල තේජු තේන. මම ප්‍රබණ බලයන් නැතුව මේ විකප්ප විචාර දෙකෙන් තොරවත් තේනා උපේක්ෂාවක්. එතකොට නිවියයි. සාහරව නිවියන්නේ නැහැ. බොහෝමත් ගැඹුරු කටයුතු ඔන්න ඕක කල්පනා වුණාට පස්සේ හිත ගෝත්‍රයේ ඥානයට හිතයි. ලෝකෝත්තර ගතේ හිතන්නේ. මෙලොව පැත්තේ තාම හිතවලට හිතින් නැති හිතක් වේවා, වේදන නැති හිතක් වේවා, ශබ්ද නැති හිතක් තාම හිතෙන් හිතේ ලක්කටයි. ඒක තාම අපේ පුරුදුන් තම පෙන්වන දේ. මේක තේරෙන තුනක් තමයි මට මේ මොනම අරමුණක් අත්දැකීම් යන්නේ අවස්ථාවක් පිටේචාවෙන්ට දේවා කියනකොට ඉදුමාකාර සංසුන් බලකට. ඒකෙදි විතරයි හිත තේරුම් ගන්න කලින් හේතු වෙච්ච සංහව දැන් නම් වේ. දැන් පුළුවන් හිතට කැමතිනම් ලෝකෙම හකට ගන්න නැත්නම් නැත්නම් මේ පැත්තට එන්න. පොඩ්ඩසාදී අදහස් වෙනත් ආපහු එනවා. දැන් පැත්තේ හරපයි. ඒගොල්ල විදතුන් කාර්යයේ පාවිච්චි මේ දක්ෂතාවයේ තියෙනවනම් සංහාව නිකන් පිළිදෙලක්. මේ විදක්ක ਵਿਚාර දෙකක් දුක් උත්තර ගන්නව දුරේවත් පත්‍රයන ගොඩ කරන විචාරයේ අතින් අල්ලන්නේ කාටවත් අන්නාලට ගා සීමාතකට ගන්න. ඒ සාමාන්‍ය මෙන්න මේක මේ දන්නේ නැති ඇත්තේ අර ව්‍යාකරණ දන්නේ නැති ඇස්සේ භාෂාවට බයයි, භාෂා කියන කාරෝ කෑමට බයයි. ඒ වගේ තමයි විපස්සනා විචාරවල දන්නේ නැති ඇත්තෝ අර කලින් ඔක්කොම මෙහෙ කරලා වෙනස් කරන්න හදන කතාවට හෝ මෙහෙ කර සමුදිතවම වේදනාවක් නැති කරන්න ආදී වශයෙන් තර්ක කරමින් ගත කරනවා. ඊළඟ අපකරණ සූත්‍ර වගේ කියන දේවල් මේ භාවනා ක්‍රමයේ ඉදිරිපත් කරන ක්‍රමයට එක සංසම්මය කරලා බලනකොට ඉදුමාකාර ගැඹුරක් වෙනවා. හැබැයි අවදා හිතලා නම් ගන්න. අනිවාර්යයෙන්ම ගුරු රැකින්දී ආලා ඒ දේ වරද්ද වරද්ද ගිහිල්ලා හරියාගෙන එනකොට විතරක් සමුත් මාර්ගඵල හෝ මොකක් කරනවද ලැබුව අනුල කියලා දෙන්න පුළුවන් මට්ටමකටපත් වෙනවා. හැර ඔක සම්ම කරන්න දෙන නම් මොකක්ද දන්නේ නැහැ. උපදී විදියට පිළිපදින්නට විතරයි කියලා ඇති තාග්ගරට සදාස්වාප්ත කටයුතු කරනවනේ මේ නිරෝධය. අර ගානේ සදාන වශයෙන් ලබා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක නිසා අයං උච්ඡන්ති බික්කවේ නිරෝධං හරිය සත්‍යං කියලා මේක අමාරුයි. ඒක මේ ධම්මකට පාස්න සූත්‍රය සඳහන් කරන්නේ යෝ දස්සායව තණ්හාය අපේස විරාග නිරෝධෝ සාගෝ පටිනිස්සග්ගෝ මුක්ති අනාලය. මේ වැඩ පිළිවෙලෙ හිඳගෙන මොනෝ සිතන ඉඳලා සූන්තෙන්පත් වීමේ වැඩ පිළිවෙලට යෝගාවචරණ සාක්ෂි. ඉතින්නා දුක්ඛ සත්‍ය තුළමයි සංවේ. මේ සංවේ තුළමයි නිරෝධය. ඒ නිසා අපිට යමක් අර අදුපාඩුවේ කියලා කිසිම පස්සක්තාවෙන් දෙයක් නෑ අනිවාර්යයෙන්ම මේ කරගෙන යන වැඩේ මේ කියන විදිහේ විචක්ක විචාරාවේ යෙදී අරමුණේ දින භාවයට ප්‍රමාණිකුලපත් වෙනවා නම් යෝගාවචරයට ඒකම අදිෂ්ඨාන ශක්තිය වැඩි දෙන්නේ කියනවා එයින් අපි අද මේ නිරෝධ ශක්තිය පිළිබඳ නිමාව දකින අද ධර්ම දේශනාවේ සමාප්තිය මුලින්ම සටහන් කරන්න කැමති දිනාටම සදංග වශයෙන් හෝ අමුච්ඡේද වශයෙන් නිරෝධ ශක්තිය මෙතනදී වහාම ගැට ගැනීම ශක්තිය මේ ධර්ම දේහ ශක්තියට මේ ධර්ම දේවා හේතු වේවා වාසනාව වේවා ඒ ප්‍රාර්ථනා කරමින් අද මේ ධර්ම දේශනාව මෙතන සමාප්ත